නමෝ තත් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තත් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තත් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වත්නි බුදු පියාණන් වහන්සේ මේ ලෝකෙට දේශනා කළ වටිනා කියන ධර්ම කාරණා කිහිපයක් සාකච්ඡා කරන්නට දේශනා කරන්නට අද උදෑසන අපි බලාපොරොත්තු වෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කළ වටින සූත්‍රයක් තියෙනවා සම්මා දිට්ඨි කියලා සූත්‍රයක්. මේක බුදුරජාණන් වහන්සේ විසින් පසු කාලීන ශ්‍රාවක මහරහතන් වහන්සේ නම සාරිපුත් මහරහතන් වහන්සේ දේශනා කළාට පස්සේ බුදුරජාණන් වහන්සේ විසින් මේක අනුමත කළ සූත්‍රයක්. මේ සම්මා දිට්ඨි කියන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ අපේ ජීවිතයේ අවබෝධයක් කරා යන වැඩපිළිවෙල 16 ආකාරයකට විග්‍රහ කරනවා. අපේ ජීවිතය අවබෝධයක් කරා ගෙන යන වැඩපිළිවෙලකට කියලා කියන්නේ අපිට පින්නත් මේ ජීවිතයේ සැලසීමෙන් ඉන්නට පුළුවන් වැඩ පිළිවෙල. ඉතින් අපේ ජීවිතවල සැලසීම නැතුව නෙමෙයි. දැන් මේ ධර්ම ශ්‍රවණය කරන පින්තුන්ගේ ජීවිතවල සතුට තියෙනවා. නමුත් ඒ සතුටේ පැවැත්ම පිළිබඳ ගැටලුවක් තමයි තියෙන්නේ. තමන්ගේ චිත්තසංතානයේ උපදින සතුට සදාකාලික නැහැ. සතුට අවුරුදු ගණන් නැහැ. සමහර ඔය හිතේ උපදින සතුට සහගත හැඟීම් ඒ මොහොතේම නැති වෙනවා. සමහර සතුට සහගත හැඟීම් දවසක් දෙකක් තියෙනවා. සමහර සතුට සහගත හැඟීම් පැයක් දෙකක් තියෙනවා. ඒ කියන්නේ හරියට ඔය හිතේ සතුට හොරු ගන්නවා. දැන් බලන්න තමන්ගේ ගෙදර හොඳට වටින කියන බඩු මුට්ටු තියෙනවා නම් බඩු භාණ්ඩ තියෙනවා නම් අපි තුමු යම් කිසි කෙනෙක් ඇවිල්ලා වටින කියන දේවල් හොරකම් කරන්නේ. ඒක අපිට මහා පීඩාවක්. ඊට පස්සේ අපිට උපදින්නේ පීඩාව. වචන කියන බඩු අරන්ගෙන ගියාට පස්සේ අපිට උපදින්නේ පීඩාව. අන්න ඒ වගේ ওই හිතේ සතුට තියෙනවා තමයි. නමුත් ඒ සතුට හොරු අරන් ගියා වගේ. හිතේ හැටියේම අතුරුදහන් වෙනවා. ඒ සතුට අතුරුදහන් වීමත් එක්කම ඕකේ පහළ වෙන්නේ මොකද්ද ඔය හිතේ? මහා දුකක්, මහා පීඩාවක්. ඉතින් ආපුවත් මොකද කරන්නේ? ආපුවට සතුට උපදවා ගැනීම සඳහා වෙහෙසෙනවා. දැන් උදේ ඉඳන් රැය වෙනකන් රැකී ආරක්ෂා කරනවා කියන්නේ ඉගෙන ගන්නවා කියන්නේ ඊළඟට තමන්ගේ ජීවත් වෙන අයට යුතුයකම් කරනවා කියන්නේ එයාට සලකනවා කියන්නේ එයාල වෙනුවෙන් ඉවසනවා කියන්නේ එයාලගේ දේවල් දරා ගන්නවා කියන්නේ බොහෝ දේවල් වල අතුලාන්ත කතාව තමයි සතුට වෙනුවෙන් බොහෝ දේවල් කරන්න කියන්නේ සතුට වෙනුවෙන් ආන්න ඒ වගේ මේ අපේ ජීවිතවල තියෙන සතුටේ තියෙන එක ගැටලුවක් තමයි తాවකාලික හුරුගත්තා වගේ අතුලහම නමුත් තුන් ලෝකයක් අවබෝධ කළ බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙට දේශනා කළ ධහම තුලින් වැඩපිළිවෙල තුලින් උපදින සැපයක් සතුටක් නිවනක් තියෙනවා ඒක සදාකාලිකයි. ඒ සදාකාලික සතුට ගැන ඉව දැනුණු අය තමයි බුද්ධ කාලේ ඉඳලාම පින්නන්දි බලන්නේ සාරිපුත්ත මහා මොග්ගල්ලාන කියලා. යශෝදරා ඊළඟට උප්පලවන්න කියලා මහරහතන් වහන්සේලා සහ රහත් මෙහෙණි වහන්සේලාට ගිහි කාලෙද ඔය ඉව දැනුණා. මේ මගේ ජීවිතයේ මේ తాවකාලික සතුටක් ලැබෙනවා මේවා හොරු ගන්න වගේ මට අහිමි වෙලා යනවා මේ සතුටේ ඇති ඵලය මොකද්ද මෙච්චර දුක් විඳලා විඳලා ලබා ගන්න සතුට මට ඒක මොහොතකින් අහිමි වෙනවා මේ සතුටෙන් ඇති ඵලය කුමක්ද කියලා සදාකාලේ සතුටක් මට ලැබෙන්න ලබා ගන්න ඕන කියන හැඟීමෙන් තමයි උන්වහන්සේලා මේ ජාති ජරාදී සියලු ව්‍යසනයන්ගෙන් නිදහස් වුණ නිර්වාණය වෙනුවෙන් තමන් ජීවිතේ කැප කරනවා. ඉතින් අපි පින්නතුන්ට කියන්නේ පින්නතුන්ට පැවිදි වෙන්න කියලා. නමුත් ගිහි ජීවිතේ වාසය කරන ගමන්ම ඔය හිතේ සතුටෙන් හැමදාම ජීවත් වෙන්න පුළුවන් වැඩ පිළිවෙලක් බුදුන් වහන්සේගේ දහම් තුළ තියෙනවා. එතකොට මම මේ තෝරාගත්ත සූත්‍ර ධර්මයේ සම්මා දිට්ඨිකන සූත්‍ර ධර්මයේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සාරිපුත මහරහතන් වහන්සේ අපේ චිත්තසංතානන සතුට උපදවා ගැනීමට අවබෝධ කරගත යුතු ක්‍රම හතරක් දේශනා කරනවා. ක්‍රම හතරක් කිව්වේ එක කාරණයක් අරගෙන කොටස් හතරක් වශයෙන් දේශනා කරනවා. උපාදාන උපාදාන සමුදය, උපාදාන නිරෝධය, උපාදාන නිරෝධගාමිනී ප්‍රතිපදාව. එතකොට අපි බලමු මොකද්ද මේ උපාදානය මේක තමන්ගේ ජීවිතය තුළ සකස් වෙන දෙයක්. තමන්ගේ ජීවිතය තුළ සකස් වෙච්ච දෙයක්. අනාගතයේ තමන්ගේ ජීවිතේ සකස් වෙන්නට තියෙන ස්වභාවයක් තමයි උපාදානය කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනව පින්නත් අපි මේ ලෝකේ ආවට පස්සේ අපි මේ ලෝකේ වාසය කරනකොට අපේ ඇහැ ඉදිරියට පින්නත්දී රූප එනවා. කන ඉදිරියට ශබ්ද එනවා. ඒ කියන්නේ රූප ඇහි ගැටෙනවා, ශබ්ද කනේ ගැටෙනවා, නාසයේ ගන්ධ ගැටෙනවා, දිවේ රස ගැටෙනවා, කයේ සිතුවිලි ගැටෙනවා, හිතේ හැඟීම් ගැටෙනවා. මෙන්න මේ ගෝචර වෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ හැඟීම් විශේෂෙහි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපේ හිතේ උපදිනවා කියලා කැමැත්තක්. දැන් බලන්න කාන්දමක් ගමුකෝ. කාන්දමක් යකඩයක් ගාවින් තිබුවොත් මොකද වෙන්නේ කියලා. ඒ කාන්දම යකඩේ ඉස්සරහට යසරණ වෙනවා. යකඩේ කාන්දම ඉස්සරහට යසරණ වෙන්නේ ඇයි? අර කාන්දමේ තියෙන අලන අලෝණ ගතිය හින්දා. ඇලිවිලා යන ගතිය හින්දා අර යකඩේ ඇදීලා යනව පින්නත් අර කාන්දමලකට. ආනන්දේ බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන අපේ චිත්ත සංසානෙත් ඔන්නෝම අලෝගන්න ස්වභාවයක් තියෙනවා. බාහිර රූපනික ඇලිවිලා යන ගතියක් තියෙනවා. බාහිර ශබ්ද ඇලිවිලා යන ගතියක් තියෙනවා. බාහිර ගන්ධ රස ස්පර්ශ ඇලිවිලා යන ගතියක් තියෙනවා. ඉස්සෙල්ලාම අපේ හිතේ ඇලුනේ කවුද? අපේ හිතේ ඇලුනේ අම්මා අපේ. අපේ තාත්තා අපේ හිතේ ඇලුනා. ඊළඟට අපේ ජීවිතේ සමීපල ඉන්න සහෝදර සහෝදරියෝ ඇලුනා. ඊළඟට පාසල යන කාලේ විවිධාකාර පොතපත, ඊළඟට ඇඳුම් පැළඳුම් ඔය විදිහට මේ මුළු ජීවිතේම තමන්ගේ චිත්තසංතානයේ පැත්තට බිර බලන්න ඔය හිතේ හරියට බොහෝ දේවල් ඇලෙනවා පින්න. ඇලෙන ස්වභාවයක් තුන. ඒකට දහම් තුන කියනවා සංහාව කියලා. ලෝභය කියලා. අනේ තණ්හාවක් යම්කිසි වස්තුවක් විශේෂෙහි ඉපදෙලා අපි තණ්හා සහගත ඒ වස්තුව ගැන මෙනෙහි කරන්න මෙනෙහි කරන්න මෙනෙහි කරන්ද බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔන්න උපාදානය හෙවත් බැඳීම කියන එක හට ගන්නවා කියලා බුදුන් වහන්සේ සඳහන් කරනවා. දැන් බලන්න දැන් මේ ලෝක ජීවත් වෙන අම්මා තාත්තලට ඇයි මේ දරුවෝ එක වචනයක් කිව්වත් අමාරු. දැන් අල්ලපු ගෙදර ළමෙක් මොනවා හරි කිව්වොත් ඒ ළමයට ගහලුණත් එන්න පුළුවන්. නමුත් තමන් ගොඩාක් ආදරය කරන දුව එහෙම නපුරු වචනක් කිව්වොත් තමන් ගොඩාක් බැඳලි ගියපු පුතා මොනවාරි වචනයක් කිව්වොත් ඔය හිතර මොකද වෙන්නේ? ලොකු පීඩනයක් ඇති වෙනවා. ලොකු කඩාවැටීමක්. ඒක ඇවිදින මලවිනියක් වගේ තත්ත්වයකටපත් වෙනවා කින්නවා. බැඳීමක් හටගත්ත කෙනෙක් කෙනෙක් එක්ක කෙනෙක් හේතු කරගෙන තමන්ට මොනවද පීඩාවක් හටගත්තට පස්සේ ඒක ඇවිදින මලමිනිය වගේ. ඒ කියන්නේ ඉන්නවට ඉන්නවා වගේ කියනවා. ඇයි එහෙම වෙන්නේ? දැන් දරුවන් මං ගත්තේ දරුවන් විශේෂයෙන් පින්නත් බලන්නේ දරුවෝ දැක්ක දවස් ඉඳලාම ඔය හිත දරුවන් විසින් ඇලුනා. ඇලිලා මොකද උනේ? ඒ දරුවන්ගේ රූපය ගැන කැමැත්තෙන් නැවත නැවත නැවත නැවත නැවත නැවත නැවත නැවත මෙනෙහි කළා. ඒ දරුවන්ගේ කටහඬ ගැන කැමැත්තෙන් නැවත නැවත නැවත නැවත නැවත නැවත මෙනෙහි කළා. ඒ දරුවන්ගේ රූපය, ශබ්දය, ගන්ධය, රසය, ස්පර්ශය ගැන කැමැත්තෙන් නැවත නැවත නැවත නැවත මෙනෙහි කරන මෙනෙහි කරන මෙනෙහි කරන මොකක්ද උනේ? Taman දන්නේම නැහැ ගැට ගැහිලා ගියා. කොච්චර ගැට ගැහිලා ගිහින් තියනවද කියන දැන් කොහොමද කියන්නේ? මගේ ජීවිතේ එකම සතුට මගේ ජීවිත එක්කම පැතුම මගේ දරුවෝ කියන තැනටම ඔය හිතපත් වෙලා තියෙනවා. බලන්න එහෙම වෙලා නැද්ද කියලා තමගේ ජීවිතේ යම්කිසි රූපයක්, යම්කිසි ශබ්දයක්, යම්කිසි ගන්ධයක්, යම්කිසි රසයක්, යම්කිසි පහසක් හෝ යම්කිසි හැඟීමක් පරමුණු කරගෙන කැමැත්තෙන් නැවත නැවත නැවත නැවත මෙනෙහි කරන කාලය වැඩි නම් ඒ තරමටම ওই චිත්තසංතානයේ බැඳීම බලවත් වෙනවා. ඒක අපි මෙහෙම දකින්න ඕන. අපි හිතුවොත් ඉන්නත් නේ වෙන් වෙන් කරලා තියෙන රෙදි කඩවල් දෙකක් අරගෙන අපි ඉදි කටුවකින් ওই රෙදි කඩවල් දෙක මහන්න පටන් ගන්නවා. දැන් ඉදි කටුවක් අරගෙන අපි ඒ රෙදි කඩවල් දෙකේ එක මැස්මක් ගහනකොටම කුංචි ගැට ගැහිමක් වෙනද බැඳීමක් හට ගන්නවා. නැහුම් පාරවල් 10ක් දානකොට තවත් ඒ ග්‍රහණය වැඩි වෙනවා. නැහුම් පාරවල් 20ක් දානකොට තව තවත් ග්‍රහණය වැඩි වෙනවා. අන්න ඒ වගේ නැහුම සිද්ධ වෙන්න සිද්ධ වෙන්න සිද්ධ වෙන්න කඩන්න බැරි තත්යකට ප්‍රතිකෑලි දෙක සම්බන්ධ වෙනවා. බද්ධ වෙනවා. ආන්න ඒ වගේ තමන්ගේ චිත්තසංතානයේ යම්කිසි ශරීරයක් විශේෂ කැමැත්තෙන් මෙනෙහි කරන වාරය වැඩි නම් පින්නක්ගේ ශරීරයේ විශේෂ ඔය හිත නිකන් ගැට ගැහිලා වගේ යනවා. කියන්නේ ඒ ඒ ශරීරේ නොහිත ගලව ගන්න බෑ. දැන් මේ ලෝක ජීවත් වෙන සමහර අයට මේ ලෝක කෝටි 800ක් ඉන්නව කියන එක මතක් වෙන්නේ නැහැ. අර ගැට ගැහිලි එක ශරීරය ගැනම හිතේ තින්නවා. දැන් ඊයේ දවස් අරගෙන බලන්න ඊයේ දවසේ පින්නත්නි කී දෙනෙක් ගැන මේ ලෝකෙ හිතුවද? හොඳට හිතලා බලන්න. එක්කෙනෙක් ගැන, දෙන්නෙක් ගැන, එක්කෙනෙක් ගැනම දෙන්නෙක් ගැනම හිත හිත ඉන්න ජීවිතයක් නෙවෙයි තමයි තියෙන්නේ. මෙයාලා මෙහෙම, මෙයා මෙහෙම කළා, මෙයා ඊයේත් මෙහෙම කළා කියලා. ඒ මොන වගේ අයද? තමන්ගේ හිතෙන් ගැට ගැහිලා ගිය ශරීර පින්නත්. තමන්ගේ චිත්ත සංකාණයේ ගැට ගැහිලා ගිය ශරීර හේතු වෙලයි ඒවා ඒ ඒ ඒ කියන්නේ ඒ ශරීරවල තමන්ගේ හිත නිකන් කිඳා බහැලා වගේ කියනවා. කිඳා බහැලා වගේ. ඒ කියන්නේ ඒ ඒ ඒ ශරීර ඒ ඒ වස්තු තමන් චිත්තසංතානය නිකන් ගොදුරු කරගෙන වගේ තියෙනවා. සර්පෙක් හරියට මැඩියෙක් ගොදුරු කරගන්න වගේ තමන්ගේ චිත්තසංතානයේ තියෙන අර ඒ රූපය හරි, ශබ්දය හරි, ගන්ධය හරි, රසය හරි ස්පර්ශය විදිහේ. කැමැත්තෙන් එක දිගට මෙනෙහි කිරීම හේතු වෙන තමන් මේ වස්තුවේ ගොදුරක් වෙලා නැද්ද කියලා බලන්න. තමන්ට ගැළවෙන්නක් නෑ නේද පින්නා. ගැළවෙන්න ඕන. ගැළවෙන්න බෑ. අන්න බලන්න බුදුරජාණන් වහන්සේ අපිට වස්තුක දේශනා කරනවා යම්කිසි ජීවි අජීවි වස්තුවක් විශේෂයේ තණ්හාව කැමැත්ත හටගෙන ඒ තණ්හා සහගතව තණ්හාවට බර වෙලා තණ්හාවට නැමිලා යමක් ගැන මෙනෙහි කරන්න මෙනෙහි කරන්න මෙනෙහි කරන්න තින්නත් මේ උපාදානයේ කියන ස්වභාවය සකස් වෙනවා. ඒ උපාදානයේ කියන එක බුදුරජාණන් වහන්සේ සඳහන් කරන උපාමත් ආදීනව සහගතයි කියලා. දැන් බලන්න ඊතාවන් නිදහසේ දුවපෙන ඇවිදලා බලු පැටියෙක් ඉන්නවා. අපි මේ බලු පැටියට මොකද කරන්නේ? ඔන්න බෙල්ලට දාන දම්වැලා. ඒ දම්වැල දාලා අපි අරගෙන ගිහිල්ලා කණුව ගැට ගහනවා. දැන් මේ බලු පැටිය කෑම කනවා තමයි. ඒ බලු පැටිය නිදා ගන්නවත් තමයි. ඒ බලු පැටියට වතුර ටික ලැබෙනවත් තමයි. ඒ බලු පැටියට ඉන්න තනක් ලැබෙනවත් තමයි. නමුත් මේ බලු පැටියට එක දෙයක් නැහැ පින්නත්. ඛණ්ඩ තිබ්බත්, බොණ්ඩ තිබ්බත්, ඉන්න ඉඳුම් හිතුම් සියල්ල තිබ්බත් ඒ හිතේ නිදහසක් නැහැ. ඇයි නිදහසක් නැත්තේ? ගැට ගහලා. ආන්නේ ඔය හිතේ නිදහසක් නැහැ කියලා කියනවනේ. ඇයි ඔය නිදහසක් නැත්තේ? ගැට ගැහිලා. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා අර ඒක සූත්‍රයේ එක මේ බැඳීම කියන එක හරියට ණයක් ගත්තා වගේ කියලා. දැන් පින්නතුන් හිතන්න Taman ලක්ෂ 3 4ක ණයක් ගන්නවා. බැංකුවකින් හරි අඳුරන කෙනෙක්ගෙන් හරි. දැන් මේ ණය ගත්ත දවසේ ඉඳලාම හිතට සහනයක්ද බරක්ද? මහා බරක් ඉන්නවත් මහා බරක්. ඊළඟට ණයකාරයේ දකින්න කොටත් මහා බරක්. ඊළඟට ණය ණයට පොලී ගෙවන්න වෙන එක මහා බරක්. ණයක් ගත්තට පස්සේ ඒ ණය හේතු වෙලා ඔළුවේ මහා බරක් තියෙනවා. ආන්නයගේ බරක් නැද්ද බැඳිලා ගියපු දරුවෝ සම්බන්ධව? ඒ වගේ බරක් නැද්ද අම්මා තාත්තා සම්බන්ධව බැඳිලා ගියපු? ඒ වගේ බරක් නැද්ද ස්වාමියා භාර්යාව ගැන පින්නන්න? මහා බරක් තියෙන පින්නන්න. ඒ බර උහුලගෙන ජීවත් වෙන්න වෙනවා පින්නත් එක එක දේවල් වලට බැඳිමින් මේ ජීවිතේම අපි ඕක දුරු කරගත්තේ නැත්තම්. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නැවත නැවත නැවත නැවත මේ හැඟීමේ ආදීනව මෙනෙහි කරන්න කියලා. දැන් පින්නතුන් හිතන්නේ එකට ආඳපු ගොන්නු දෙන්නෙක් ඉන්නවා. දැන් එකට ආඳපු ගොන්නු දෙන්න කියලා කියන්නේ ඒ ගොනුදෙන්න එකට තමයි වැඩ කරන්නේ. ඒ ගොනුදෙන්න එක වෙලාවට ගිහිල්ලා කනවා. කෑම දැම්මම දෙන්නම එකට කනවා. ඊළඟට ඒ දෙන්න එකටම පින්නවත් ගමම් බිමම යනවා. ඒ ඒ සියලු කටයුතු එකට කරනවා. නමුත් ඒ දෙන්නගේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ගැටලුවක් තියෙනවා. දෙන්නගේ දෙන්නට දෙන්න පින්නති මානසික ඇද ගැනීමක් තියෙනවා. ඇද ගැනීමක් දෙන්නට දෙන්න සිතිවිලි වල පොරයක් තියෙනවා. ඇයි එක්කෙනෙකුට කන්න ඕන වෙලාවනේ අනිත් කෙනාට කන්න ඕනේ. එක්කෙනෙකුට බිම ලගින්න ඕන වෙලාව නෙවෙයි අනිත් කෙනාට ඒක බිම ලගින්න ඕන. එක්කෙනෙක්ට වතුර පිපාසය ඕන වෙලාවට නෙවෙයි අනිත් කෙනාට පිපාසය ඇති වෙන්නේ. ඒ හින්දා ඒ දෙන්නගේ හැමතිස්සෙම නොගැලපෙන්න. ආන්නේ වගේ තමයි. මේ ජීවිතය අපි යමකට බැඳලා ගියාට පස්සේ අපේ නොගැලපෙන්නක් ඇති වෙනවා. අදහස් වලින් ගැලපෙන්නේ. දැන් බලන්න ගෙදරක දැන් සමහර දැන් දෙමව්පියෝ ඉන්නවා අම්මගේ අදහස් වලට තාත්තා ගැලපෙන්නේ නැහැ. විවාහ වෙලා එකට ජීවත් වෙනවා තමයි. ඒක බැඳීමක්නේ. විවාහය කියන්නේ බඳිනවා කියලානේ කියන්නේ. කියන්නේ ගැට ගහලා දැමීමක්ම තමයි එතන. එතකොට බලන්න සමහර අම්මලා ඉන්න ඒ අම්මලාගේ අදහස් වලට තාත්තගේ අදහස් ගැලපෙන්නේ නැහැ. අම්මා ගොඩාක් දෙන්න කැමති. තාත්තා දෙන්න කැමති නැහැ. තාත්තා පින්නත් මේ ගොඩාක් එකතු කරන්න කැමති. අම්මා එකතු කරන්න කැමති නැහැ. අම්මා ශ්‍රද්ධාවන්තයි. තාත්තට හැඟීම නැහැ. තාත්තා සීලවන්තයි. අම්මා සීලවත් නැහැ. හොඳට බලන්න. ඊළඟට අම්මා කැමති පවුලේ සහෝදර සහෝදරයන් සලකන්න. තාත්තා කැමති නැහැ එහෙම අම්මගේ પરම්පරාවයට සැලකනවා. එකට හිටියට ඇතුලාන්තයේ පින්නත් අර මේ අදහස් වල pore-ක් තියෙනවා. මේ ලෝක හොඳට බලන්න තමන්ගේ ජීවිතේ යමකට බැඳලා ගියාට පස්සේ සිතිවිලි වල සිතිවිලි වල මහා pore-ක් තියෙනවා. සිතිවිලි වලින් පුදුමාකාර චෝදනායි පැත්තට තියෙනවා. නැතිවිලි තියෙනවා. කියන්න නැති වෙනව වෙන්න පුළුවන්. පෙන්වන්නේ නැති වෙනව වෙන්න පුළුවන්. නමුත් ඒ බැඳලා ගියපු වස්තුවේ વિશે ওই හිතේ හරියට චෝදනාවක් තියෙනවා. නැතිවිලි තියෙනවා. හරියට ඒ ගැන හිත හිත ඉන්නවා. ආන්න ඒ ඒ විදිහට අපි තේරුම් ගන්න ඕන මේ බැඳුනට බැඳුනා වගේ නෙවෙයි මේ බැඳුනට පස්සේ බැඳීම් නැති වුණාට පස්සේ අපිට මේ ජීවිතේ ගොඩාක් ආදීනව විඳින්න සිද්ධ වෙනවා. අර බලුපැටිය වගේ වෙන බලනවා බලුපැටියට ඉතින් කණුව වටේ තමයි ජීවිතේ. අපිත් යමකට බැඳුනොත් ඒ බැඳීම තියෙන කම්ම ඒ රූපය හෝ වේවා, ශබ්දය හෝ වේවා, ගන්ධය හෝ වේවා, රසය හෝ වේවා, ස්පර්ශය හෝ වේවා, හැඟීම හෝ වේවා ඒකම තමයි ජීවිතේ. මුළු ලෝකෙම අමතක වෙනවා. බැඳීමකට අහු වුණාට පස්සේ ඉගෙන ගන්න එක අමතක වෙනවා. දැන් අපේ අම්මලා තාත්තලා ගොඩාක් මේ තරුණ දරුවන්ට දැන් මේ බණ අහන දරුවෝ එහෙම ඉන්නවා නම් අම්මලා තාත්තලා ওই දරුවන්ට හරියට කියන මේ බැඳීම් වලට අහු වෙන්න එපා කියලා. ඒ අම්මලා තාත්තලා දන්නේ හින්දා කියන්නේ ඔය භයානක වගේ පැත්තකට. දරුවන්ට ඒව තේරෙන්නේ නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ සංසාරේ ගමනක් යන්න එපා කියලා අපිට කියනවා. ඒ බුදුන් වහන්සේ සංසාරේ දැක්ක හින්දා අපේ සංසාරේ පේන්නේ නැති හින්දා මේල ගොඩාක් අය හිතන හිතන දේවල් කර කර ඉන්නවා. ආන්නේ වගේ තමයි. අම්මල තාත්තලාට අනාගතේ පේනවා, දැනෙනවා අනාගතේ. මගේ දරුවෝ මේ වගේ අනවශ්‍ය බැඳීමක් ඇති කරගත්තොත් මගේ දරුවන්ට වෙන ව්‍යසනේ මොකද්ද කියලා අම්මලා තාත්තලාට දැනෙනවා. නමුත් දරුවන්ට දැනෙන්නේ නැහැ. දරුවන්ගේ නුවණ දියුණු මදි හින්දා. දරුවන්ට හිතෙන්නම වෙන්න ඕන දේම තමයි මේ වෙන්නේ. අම්මලටව තේරෙන්නේ නැහැ. තාත්තලටව තේරෙන්නේ නැහැ නමුත් වෙන්නේ මොකක්ද දරුවගේ හිර වෙනවා. ඉගෙන ගන්න දරුවන් ගොඩාක් අධ්‍යාපනයේ කඩාකප්පල් වෙනවා. ජීවිතේ ප්‍රබල ඉලක්ක අයින් කරනවා පින්නත්. අර අර බැඳින කිපු වස්තු වෙනුවෙන් බලාපොරොත්තු අත්හැරෙනවා පින්නත්. ජීවිතේ අනාගත විවිධාකාර යම් යම් කරන්න හිතපු දේවල් නොකරන්නට හේතු වෙනවා. අන්න ඒ වගේ මේ තරුණ දරුවන්ගේ ජීවිතවල පවා මේ අනවශ්‍ය කාලයේ බැඳීම් ඇතිවීම කියන එකේ ව්‍යසනයක් තියෙනවා. මේක මුළු ලෝක දිහාම බලනකොට තේරෙනවා. දැන් අවුරුද්දකට විතර කලින් මට මතක හිටියට අපේ ආරංචියක් ආවා DL මේ සිංහල ළමෙක් සහ ගැහැණු දෙමළ ළමෙක් DL එකකින් පැනලා මේ මැරුණා කියලා. ඇයි ඒ? බැඳීම් හේතු කරගෙන. ඒ බැඳීමට අම්මා තාත්තා බාධා කරනකොට, ඒ ව්‍යසනයක් වෙන්න හදනකොට, ඒවාට දෙමව්පියෝ චෝදනා කරනකොට, තරවටු කරනකොට, ඒ දරුවන්ට ඒක තේරෙන්නේ නැති හින්දා දරුවෝ ඒ ජීවිතේට ඒ වගේ භයානක තීරණ ගන්න පුළුවන්. සමහර අය කෝච්චියට පනිනවා. සමහර අය මූදි පනිනවා. සමහර අය එල්ලිලා මැරෙනවා. ආන්‍යගේ භයානක ආදීනව සහගත සංසිද්ධියක් තමයි මේ උපාදානය කියලා කියන්නේ. තණ්හාව හේතු වෙලා හටගන්න උපාදානය කියන්නේ අන්නේක භයානක සංසිද්ධියක්. මේ ශරීර සම්බන්ධ සඳහන් කළේ. දැන් ගෙවල් දොරවල්, මිල මුදල්, ඉඩකඩම්, දැන් පුංචි කාලේ එක බඩවැල කඩාගෙන ආපු දරුවෝ කියලා සහෝදර සහෝදරියෝ කියලා අපි කියනවා. නමුත් ඒ සහෝදර සහෝදරියන් අතර යමෙක්ගේ අධික උපාදානයක් තිබ්බොත්, ගෙදර තමන්ගේ අම්මා හදපු ගෙදර ගැන, තාත්තා හදපු ගෙදර ගැන, අම්මා තාත්තගේ බූදලේ ගැන අධික උපාදානයක් තිබ්බොත් අර සහෝදරකම් අමතක වෙලා ගිහිල්ලා නඩු කියන තත්යකට, පොලිස් කියන තත්යකට, ගහමරා ගන්න තත්යකට පත් වෙනවා කියනට. ඇයි? අපේ චිත්තසංතානන තියෙන එක ධර්මතාවයක් තමයි උපාදානයේ කියන ස්වභාවය හට ගැනීමත් එක්කම තණ්හාව හේතුන උපාදානය හට ගැනීමත් එක්කම අපේ සිහිය නැති වෙනවා. නුවණ නැති වෙනවා, ලැජ්ජාව නැති වෙනවා, බය නැති වෙනවා. දැන් සාමාන්‍යයෙන් කියනවනේ බොහෝ මේ ලෝකේ හරියට සිද්ධ වෙනවා කියලා සාමියා භාර්යාව ඉක්මවාන එක. භාර්යාව සාමියා ඉක්මවාන එක මේක මේ ලෝකේ මහා ව්‍යසනයක්. ඇයි මේව වෙන්නේ? බැඳී යා බාහිර ශරීරයකට බැඳී ගියාට පස්සේ යාට සිහිය නැහැ. එයාට නුවණ නැහැ. එයාට ලැජ්ජාව නැහැ. එයාලට විපාකවලට බය නැහැ. ආන්නේ හේතු හින්දා එයාලා නිකන් සිහිය නැති වෙලා වගේ, හීනෙන් නැවිදිනවා වගේ නොකලුත් දේවල් කළා අපාගත වෙන විදිහේ කර්ම සකස් කරගන්න කියනවා. සංසාර ජීවිතේ භයානක විපාක ලැබෙනවා මේ බැඳීම්, වැරදියා බැඳීම් හේතු කරගෙන ඇති වෙන පින්නදී කාය දුස්චරිත, මනෝ දුස්චරිත, වාස් දුස්චරිත හේතු වෙනවා. ඒ හින්දා බුදුරජාණන් වහන්සේ මෙහිම අපිට දේශනා කරනවා මේ ලෝකේ තණ්හාව හෙවත් ආශාව හේතු වෙන පින්නත් නේ උපාදානය කියන එක හටගන්නවා. ඒ උපාදානය කියන එක පින්නත් අපි මේ ජීවිතේම නිරුද්ධ කරන්න ඕන. රහතන් වහන්සේ කියන්නේ උපාදානය නිරුද්ධ කරපු උපාදානයෙන් හිත නිදහස් කරගත්ත. හරියට ගැට ගහලා හිතපු ස්වභාවයකින් නිදහස් වුණා වගේ. දැන් කුරුල්ලක කුරුල්ලේ කූඩුවක ඉඳලා නිදහස් වෙනකොට මහා සහනයක් දැනෙනවනේ. බලුපැටියේ කණුවෙන් ගැට ගහලා තියලා ඒ කණුවෙන් ඒ බලුපැටියා දඟදල ගැලවෙනකොට පස්සේ මහා නිදහසක් එනවනේ. අන්න ඒක ඔය හිතන තුනේ මහා බර වෙහෙස තැවීම් දැවීම් ඔක්කොටම හේතුව බැඳීම උපාදානය. ඔන්න උපාදානයෙන් තමන්ගේ හිත නිදහස් වුණොත් ණයට ගත්ත කෙනා ණයකවල දැම්ම වගේ ඔය හිත මහා නිදහසක් දැනෙනවා. පෙරකූඩේ හිටපු සත්‍යයේ කිරෙන් නිදහස් වෙනවා වගේ ඔය හිතට මහා නිදහසක් ලැබෙනවා. අන්නේ නිදහස වින්දේ අතීතයේ හිටපු වින්නත්ගේ ශ්‍රේෂ්ඨ මහරහතන් වහන්සේලා. ආන්නේ රහතන් වහන්සේ මේ වගේ තත්යකටපත් උනේ උන්වහන්සේලා බැඳීම් ඇති නොවන විදියට මේ ලෝකය දැක්කා. ආන්න එක අපි තේරුම් ගන්න ඕන. අපි මේ ලෝකේ දකින්න විදිහට අපිට ආශාව හට ගන්නවා. බැඳීම් හට ගන්නවා. අපි මේ ලෝකේ ගැන හිතන විදිහට ආශාව හට ගන්නවා. බැඳීම් හට ගන්නවා. නමුත් රහතන් වහන්සේලා මේ ලෝකයේ විශේෂෙහි ආශාව බැඳීම හට නොගන්න විදිහට මේ ලෝකය හඳුනගත්තා. ආන්නේ හඳුනා ගැනීම පිණිස බුදුරජාණන් වහන්සේ දේශනා කළ වැඩපිළිවෙලට තමයි කියන්නේ විදර්ශනා කියලා. දැන් පින්නතුන් හිතන්න යමෙකුට ශරීරයක් විශේෂයි. ශරීරයක් વિશે යම්කිසි කෙනෙකුට බැඳීමක් තියෙනවා නම් එයා ඒ ශරීරයේ વિશે බැඳීම් පහ වෙලා යන විදිහට මෙනෙහි කළොත් එයාට අද ඒ ශරීරය දකිනකොට බැඳීම හට ගන්නවා තමයි රාගාදී කෙලෙස් ධර්ම හට ගන්නවා වෙන්නත් පුළුවන් නමුත් ඒ ශරීර විශේෂෙහි රාගයක් හරි බැඳීමක් හරි හට ගන්න නැති විදිහට ඒ ශරීරය දකින්න පුළුවන් නම් ඒ ශරීරය මතක් වෙනකොට ඒ වගේ අනවශ්‍ය හැඟීම් එන්නේ නැති විදිහට නම් මතක් වෙන්නේ එයාට මේ ජීවිතේ මහා නිදහසක් කියලා දෙනවා අන්න ඒ විදිහට ඒ වගේ තත්ත්වයක් ඇති කරගෙන බුදුන් වහන්සේ අපිට දේශනා කරන මේ ශරීරවල තියෙන අසුභ ස්වභාවය. තමන්ගේ ශරීරයේ තියෙන පිළිකුල් ස්වභාවය පිළිබඳ අවබෝධයක් තියෙනවා නම් තමන්ගේ ශරීරය ගැන ඇලීම උපදින්නේ නැහැ. උපාදානය ඇති වෙන්නේ නැහැ. බාහිර ශරීර පිළිබඳව පිළිකුල් ස්වභාවය යමෙක් අවබෝධ කරගත්තොත් එයාට බාහිර ශරීර සම්බන්ධ ඇලීම එහෙම නැත්නම් බැඳීම හටගන්නවා. දැන් බලන්න තමයි ලැබෙන තියෙන ශරීරය අපිට දැන් හිතෙන මේක ගොඩාක් වටින එකක් අපි දකින සමහර ශරීර සම්බන්ධවත් අපිට හිතෙන්නේ මේ ශරීර ගොඩාක් වටිනවා කියලා. ඒක අපිට ඒක ප්‍රිය වශයෙන් දැනෙන්නේ. මధుර වශයෙන් දැනෙන්නේ. බලන්න තමන්ගේ ශරීරේ නගරයක් මැදින් අරගෙන යනකොට කොතර ආඩම්බරෙන්ද මේක අරගෙන යන්නේ. මේ කනිච්ච අනිත් අයට මේ ශරීරය ලස්සන ඇති. අනිත් අය මේ ශරීරයට උපාදාන වෙනවා ඇති. අනිත් අය මේ ශරීරය දැක්කම සතුටක් උපදිනවා ඇති. ඒ වගේ හැඟීම් ඔය හිතේ නැද්ද? තනකර ගියත් බලන් ඉන්නේ කොහොමද? අනිත් අයට මාව ලස්සනට පේනවා ඇති. අනිත් අනිත් අය මන් දිහා බලනවත් ඇති. අනිත් අය මන් දැක්කම සතුටක් උපදිනවා ඇති කියලා ඒ වගේ තමන්ගේ ශරීර සම්බන්ධ හැඟීම් තියෙනවා. මේ වගේ හැඟීම් එන්නේ මේ ශරීරය මොකද්ද කියලා අපි දන්නේ නැතිව මේ ශරීරවල තියෙන ඇත්තම தත්ත්වය තමයි පින්නත් බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා උද්දම් පාද තලා අදෝ කේසමත්තකා පචපරියන්තං නානප්පකාරක් අසුචිනෝ කියලා. මේ ශරීරය කියන්නේ පිළිකුල් දෙයක් කියලා බුදුන් වහන්සේ දේශනා කරනවා. බලන්න අපේ ශරීරවල පින්නත් දැන් යම්කි ශරීරයක තුවාලයක් හටගත්තට පස්සේ සැරම සකස් වෙනවා කියලා කියන්නේ. ලේ සකස් වෙනවා කියන්නේ. ලේ එනවා කියලා කියන්නේ. ඊළඟට තුවාලයේ බේත් නොදැම්මොත් කුණු වෙනවා කියලා කියන්නේ. ඒ ශරීරයේ පින්නත්නි සතුට උපදවන්නට දෙයක්ද කලකිරීම ඇති වෙන්නට දෙයක්ද ඊළඟට බලන්න ශරීරයක පින්නත්නි හැමතිස්සෙම උල්පතකින් වතුර ගලනවා වගේ දහඩිය ගලන ස්වභාවයක් තියෙනවා. ඊටමත් දුගනහම දහඩිය ගලන ස්වභාවයක් තියෙනවා. නිර්මිතයි සකස් වෙන ස්වභාවයක් තියෙනවා. ඒක සතුට වෙන දෙයක්ද? දැන් තමන්ගේ ශරීරය බලන්න. උදේ නැගිට වෙලේ ඉඳලා රාත්‍රියේ නිින්දට යනකම් වාර දෙක තුනක් මේක එක්කුණ ආවන්ද වෙනවා. එහෙම නැත්නම් මේක ඇඟ සෝදවන්ත වෙනවා. උදේ නැගිට ගම මූණ හොදවන්ත වෙනවා. දස්මත් දවන්න වෙලා තියෙනවා. කුණු අතුල්ලන්න වෙලා තියෙනවා. දවස ගානේ ඇඳුම් මාරු කරන්න වෙලා තියෙනවා. දැන් ගෙදර මේසෙට මේසෙද්දක් දැම්මොත් අපි මාසයකට සැරයක්, සති දෙකකට සැරයක් මේසෙද්ද හොදන්නේ. ඒත් බලන්න තමන්ගේ ශරීරය තමන්ගේ ශරීරය අපවිත්‍ර ශරීරයක් හින්දා අපවිත්‍ර වෙන ස්වභාවය එකක් හින්දා මේකට පැයක් මේකට කැඳුමක් ඇඳෙව්වොත් තවත් කෙනෙක් ඒ දහඩිය ගෑනු ඇඳුම අදින්දවත් කැමති නැහැ හොඳට හිතලා බලන්න. කාන්නේ වගේ මේ ශරීරය කියලා කියන්නේ කේශ ලොම් නිය දස් සම්මස් නහර ඇට ඇට මිදුළු කියන මේ ශරීරයේ පිළිකුල් දේවල් සකස් වෙනවා කියන්නේ. භාගතුන් වහන්සේ සඳහන් කළ දෙන්නේ නවදොරකින් අසුචි රැగిරෙනවා කියලා. නවදොරකින් ඇහෙන් කනෙන් නාසයෙන් වතෙන් මේ ශරීරයේ අපිරිසිදු දේවල්, පිළිකුල් දේවල්. මේ ශරීරයේ තියෙන සමහර දේවල් ගැන අපි කතා කරන්න කැමති නැහැ. යම් කිසි වටින කියන තැනකට ගිහිල්ලා මේ ශරීරයේ සමහර පිළිකුල් කොටස් ගැන කතා කරන්නවත් කැමති නැහැ. ඒ වගේ කතා කරන්නවත් කතා කරන්න ලැජ්ජ හිතෙන ටිකක් අපිට ලැබිලා. හොඳට බලන්න මේ ශරීරය කියන්නේ ආඩම්බර වෙන්න දෙයක් නෙවෙයි. මේ ශරීරය කියන්නේ ලැජ්ජ වෙන්න ඕන ධර්මයක්. අපිට මේ කර්මාන භූමිය ලැබිලා තියෙන්නේ ලැජ්ජ වෙන්න ඕන ශරීරයක් ඉන්නවා. ඒතර මේ වගේ අපවිත්‍ර ශරීරය ගැන අපිට ආදරයක් උපදිනවා. මේ වගේ අපි විතර ශරීරය දැක්කම අපිට සතුට උපදිනවා. මේ වගේ ශරීර අපි විතර ශරීරය දැක්කම සතුටක් උපදිනවා. අන්න ඒක වැරදි සංඥාව කියලා කියන්නේ. ඇස් යම් කිසි කෙනෙක්ගේ ඇස්වල කඳුළු පිරුණාට පස්සේ එයාට මේ ලෝකය බොඳ වෙනවා වගේ පේන්න තියෙනවා. ආන්නේ වගේ අවිද්‍යාව කියන වැරදි ආකාරයට ලෝකය දැන ගැනීම කියන වැරදි ආකාරයට ලෝකය හඳුන ගැනීම කියන අවිද්‍යාව කියන ස්වභාවයෙන් හින්දා අපිට මේ ලෝකය බොඳ වෙලා වගේ පේන්න තියෙනවා. මේ අපවිත්‍ර ශරීර, පිළිකුල් ශරීර, දුගඳ හමන ශරීර දුගන හමනවා කියලා මතක් වෙන්නේ නැහැ. බලන ශරීරයක් දැක්කට පස්සේ දුගන හමනවා කියලා නේ මතක් වෙන්නේ. මේක දාඩි කරන එකක් කියලා මතක් වෙන්නේ මේක දවස ගානේ නාවනාව පිරිසිදු කරගන්න ඕන එකක් කියලා මතක් වෙන්නේ ඒක මතක් වෙන්න තින්දයි කි වේගෙන් ඇලෙනවා. කාන්දම අර යකඩ ඇලෙනවා වගේ වේගෙන් මේ ශරීරය ඔහිත ඇලෙනවා. ඒ ශරීරය ඔහිත බැහැ ගන්නවා. ඊළඟට ඒ ශරීරය ගැන කැමැත්තෙන් මෙනෙහි කරනවා. මෙනෙහි කරන වාරයක් වාරයක් පාසා ගලව ගන්න බැරි තත්යකට ඔහිත පස් වෙනවා කියනවා. ආන්න ඒ හින්දා බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරනවා මේ ශරීරය ගැන වල තියෙන පින්නත් ඇත්ත தත්ත්වේ උනත් මේ පිළිකුල් ස්වභාවය තමන්ගේ ශරීරය හරියට තමන්ට දැනෙන්න ඕන නරක් වෙච්ච සර්පකුණක් වගේ. නරක් වෙච්ච සර්පකුණක තියෙන දුඟ දහමන ස්වභාවය අපිරිසිදු ස්වභාවය වගේ මේ ශරීරයේ තියෙන ස්වභාවයක් තියෙනවා කියලා තමන්ගේ ශරීරය ගැන අවබෝධයක් වෙන්න ඕන. බාහිර ශරීර උනත් දකිනකොට අර ඒ ඒ වගේම අවබෝධයක් වෙන්න ඕන. මේ ශරීරවලත් මෙහෙම ස්වභාවයක් තියෙනව නේද කියලා. නමුත් ඒ අවබෝධය එන්න කලින් ඇලීම හටගත්තොත් ඒ ශරීරය පිළිබඳව සිහිය නැති වෙනවා. නුවණ නැති වෙනවා. ඒ කියන්නේ අපිට මේ ශරීරවල තියෙන පිළිකුල පිළිකුල මතුවෙන්න කලින් ඇලීම ඉස්සර වුණොත් ඒ ඇලීම මොකද්ද කරන්නේ පිළිකුල වහනවා. දැන් බලන්න මේ ලෝකේ Taman ගොඩාක් අය බැඳිලා ගියපු අයගේ කෙලාපට මේ පිළිකුල් නැහැනේ. හොඳට බලන්න. Tamanගේ දරුවන් කින්නත් මේ ලොසින්දරයක් කාලා දුන්නා තම තාතර කන්න පුළුවන්. ඇයි එහෙම වෙන්නේ? එයාලා සම්බන්ධ ඔය හිතේ තියෙනවා ආදරයක්, බැඳීමක්, උපාදානයක්. ඒ උපාදානය මොකද කළේ? අර පිළිකුල වහලා දානවා. පිළිකුල වහලා දැම්මා වගේ රත්නකට පත් වෙනවා. ඒ හින්දා ඒ ශරීර සම්බන්ධ පිළිකුල උපදින්නේ නැහැ. හැබැයි වෙන අඳුරන්නේ නැති කෙනෙක් යම් කිසි අවස්ථාවක ඒ වගේම කෙල ගැවිච්ච වසින්දරයක් දුන්නොත් දැඩි පිළිකුලක් ඇති වෙනවා. එහෙනම් අපි හොඳට තේරුම් ගන්න ඕනේ උපාදානය කියන්නේ අපේ සිහිය නැති කරන එක. නුවණ නැති කරන එක. ලැජ්ජාව නැති කරන එක. විපාක බය නැති කරන එක. ඒ හින්දා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ ශ්‍රාවක මහා රහතන් වහන්සේ නමක් වෙන සාරිපුත මහරහතන් වහන්සේ දේශනා කළ මේ උපාදානය ගැන හොඳට මෙනෙහි කරන්න. අද දවසේ මෙනෙහි කරන්න මේක. ඊළඟට උපාදානයට හේතු වෙන තණ්හාව ගැන මෙනෙහි කරන්න. ඊළඟට මේ තණ්හාව නැති කිරීමේ මේ තණ්හාව හේතු කරන හටගන් උපාදානයේ නිරුද්ධ වීමේ සුවය ගැන මෙනෙහි කරන්න. රාග, දේශ, මෝහ ප්‍රහාණය වුණ හිතක තියෙන සුවය ගැන අද දවසේ මෙනෙහි කරන්න. කොච්චර සුවපත් ඇද්ද? කොච්චර ශාන්තද? ඒ හිත කවදාවත් ශරීරය ඉස්සරහා පින්නත් නී අසරණ වෙන්නේ නැහැ. ශරීරය ඉස්සරහා පින්නත් නී අර දුබල වෙන්නේ නැහැ. මහා ශ්‍රේෂ්ඨ අභිමානයකින් මේ ලෝකයේ මේ උපාදාන දුරු කර ප්‍රහතන් වහන්සේලා වාසය කරන්නේ. ධාන්නේ හිඳ මේ පින්වත් ඇත්ත උපාදාන උපාදාන සමුදය උපාදාන නිරෝධ නිරෝධ ගාමිනී පටිපදා කියන මේ ධර්ම කාරණා තමයි ජීවිතයට එකතු කරගෙන අද දවසක් සුවබර දවසක් කරගෙන සංසාර ජීවිතේ සුවපත් කරගෙන බුද්ධාදී මහෝත්තමයන් වහන්සේලා නිවේසනෙහි වදාළ අමා මහ නිවනින් සැනසේවා කියලා ප්‍රාර්ථනා කරන ගමම්ම දායකත්වයෙන් දරපු සුපින්නතුන් සියලු දෙනාට තම තමන්ගේ චිත්තසංතානවල තියෙන යහපත් බලාපොරොත්තු සිද්ධ කරගන්නට බලාපොරොත්තු වෙනවා නම් තමන්ගේ මියගේ ඥාතිට පුණ්‍ය ආනුමෝදනා කරන්න ඒ සියලු දෙනාටත් මේ පින මහා පුණ්‍ය ආනුමෝදනාව කරකවන සේවා දායකත්ව දරුවෝ පින්තුන්ට ධර්ම ශ්‍රවණය කරපුණත් ඔබ සමට මේ ජීවිත සූපත් වේවා සංසාර ජීවිත සූපත් වේවා අමා මහ නිවනින්ම සැනසේවා කියලා අපි මෙත් සිතින් ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාට සම්මා සම්බුදු සරණයි